චතුරාර්යක්ෂාව පිළිබඳ විග්‍රහය. ඉතින් අද ඊළඟට ගන්න තියෙන්නේ. චතුරාර්යක්ෂාව පිළිබඳව විග්‍රහයක් ගන්නකොට බුද්ධානුස්සති මිත්තාච අසුභං මරණස්සති ඉදීමා චතුරාර්යක්ඛා භික්ඛු භාවීය සීලවා කියන මේකෙන් පෙන්නනවා මොනවද චතුරාර්යක්ෂාව කියන්නේ. බුද්ධානුස්සතිය, මිත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය කියන මේ සතර අපට අවශ්‍ය කරන ආරක්ෂා හතරක් ඇටියෙ. පෙන්ලා තියෙනවා. ඉතින් මේ ආරක්ෂා හතර පිළිබඳ අපි හුඟක් විග්‍රහ කරගන්න වෙනවා. මොකද අපිට අත්‍යවශ්‍ය දෙයක්. යම්කිසි රජෙකුට රාජ්‍ය රැක ගැනීමට හතුරන්ගෙන් බේරා ගැනීමට අවශ්‍ය වෙනවා හමුදා හතරක්. චතුරංගනී සේනාවගේ ඇත්තත් සතපාබල කියලා. හමුදා ඔය කොටස් හතරක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ ආකාරයෙන් අවශ්‍ය වෙන සීනාහතරක් තමයි ආර්ය මාර්ගය වන්න භික්ෂුවට බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය කියන මේ හතර. ඒතර මෙන්න මේ හතර වැඩිමේදී අපිට දැකිය යුත්තක් තියෙනවා. මොකක්ද දැකිය යුත්තේ? මොකටද මේ ආරක්ෂාවක් අපිට අවශ්‍ය වෙන්නේ? මාරපාක්ෂික බලවේග කියන කොටසක් හැම කෙනෙකුටම එනවා මේ ආර්ය මාර්ගයේ වරන්ද යනවා. මාරපාක්ෂික බලවේග හැදෙන හැටිත් අපි දකින්න ඕනේ. ලෝකයේ ඉන්න සියලුම පිරිස අපිට විරුද්ධ නැහැ අපේ වැඩවල. ඒ විරුද්ධ වෙන්න හේතු තියෙනවා. අප්‍රමාණ සංසාරයෙන් සතර ගමනේදී මේ සියල්ලෝම අපිට නෑදෑ වෙලා තියෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මහ පොළොවේ පාස් දෙපරගිනි තරමට ගුලි කළොත් කුලි කොච්චර ඇද්ද? ඊට වඩා වැඩි වාර ගාණක් මේ සත්‍යයේ තවත් සත්‍යයකට මව් වෙලා තියෙනවා, පිය වෙලා තියෙනවා, සහෝදර වෙලා තියෙනවා, සහෝදරි වෙලා තියෙනවා, භාර්යාව වෙලා තියෙනවා, ස්වාමි පුරුෂයා වෙලා තියෙනවා. මෙන්න මෙබඳු කතාවක් ලෝකේ යනවා. එහෙනම් මෙන්න මේ වගේ යන ලෝකයේ මේ අන්‍යෝන්‍ය සම්බන්ධය හැම කෙනාගේම එකිනෙක කාට තිබිලා තියෙනවා. හැබැයි තිබුණාට කල්ප ගණන කල්ප 100ක් 100ක් කිව්වොත් ඒ වගේ කාලයකට එහා බැලුවොත් එහෙම. ඒ තිබිච්ච සම්බන්ධය නිසා වෙච්ච ගනුදෙනුව. ඒ ඒ අවස්ථාවන්දී පියවර ඉවර වෙච්ච කට්ටිය හිටියෝ. අන්න එයා අපේ කන්න තිබිච්ච නායි ගොපු කට්ටිය. ඒගොල්ලෝ අපිත් එක්ක තිබිච්ච සම්බන්ධයෙන් ඉවත් වෙන කට්ටිය වෙනවා. ගෙවලා ඉවර කරගන්න බැරි වෙච්ච කට්ටිය අපේ ගනුදෙනුවට සම්බන්ධයි සසර ගනුදෙනුවට සම්බන්ධයි. ගනුදෙනුවට සම්බන්ධය දින ගනුදෙනුවේ අවශ්‍යතාවය නිසා ඒක රාශී වීම. නිවන් අවබෝධ කරනවා කියන්නේ මේ භව ගනුදෙනුවෙන් ඉවත් වෙන එකයි. මෙන්න මේ භව ගනුදෙනුවෙන් ඉවත් වෙන්න કોઈ අවස්ථාවකවත් ඉඩ දෙන්නේ නැහැ ගනුදෙනු පාඩේ. ඒගොල්ලන්ගේ කොටස දීලා ඉන්නවා. මෙන්න මේ ප්‍රශ්නේ උදේ. ඒ කොටස දීලා නොදී බැලගන්න හැදුවා. ඒකට විරුද්ධ වෙන පැත්තක්. මෙන්න මේ පැත්ත තමයි අර මාර පාක්ෂික බලවේග කිව්ව පැත්ත. නිවන් අවබෝධ කරන්න බලාපොරොත්තුවක් නැති බව පැවැත්ම ප්‍රිය කරන පිරිසක් ඉන්නවා. මෙන්න මේ පිරිස තමයි ඊට විරුද්ධ කරන්නේ. දැන් ඉතින් ඕකේ මොකද වෙන්නේ? අන්නේ විරුද්ධ වෙලා ඉන්න පිරිස හැම වෙලෙම බලාපොරොත්තු වෙනවා ඒ ගනුදෙනුව පියව ගන්න. ඉතින් ඒ වෙලාවේ අපි ආර්ය මාර්ගය වරන්ඩ කිව්වොත් එහෙම අර පිරිස විරුද්ධ අදහස් දෙනවා අපිට නොදැන. හැබැයි ඒ පිරිස දන්නේ නැහැ අපිත් එක්ක තියච්ච ගනුදෙනුවේ දැනීමෙන් නෙමෙයි ඒක කරන්නේ කර්ම ශක්තිය මෙහි යැවීමකින්. එහෙම කරන්න හිතෙනවා එච්චරයි. ඇයි එහෙම කරන්න හිතෙන්නේ කියලා ඇහුවොත් අපිට මෙහෙම ගරු දෙනවත් තිබුණානේ සංසාරේ කියලා එහෙම කියන්න දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා ඒක එහෙම වෙනවා. ඔකට හොඳ පොඩි කතාවක් තියෙනවා. විසුණු වහන්සේලා දෙනවා. කර්මස්ථානයක් වඩවලා ඉන්නකොට හාල් කන්දක් වෙනවා. ඒක විසුණු වහන්සේලාට හාල් කන්දක් වෙනවා. කර්මස්ථානය වඩන්න බෑ මේක මත. ඒ පාර අනික් හාමුදුරන්ට කියනවා. ඇවැත්නි හරි වැඩි. මට මේ මේ කර්මස්ථානේ වලන්න බෑ. මොකද මේ මහා හාල්කන්දක් මේ වෙනවා. මොනවා එක හරි බුදු මෙයන්ගේ මටත් එහෙම එකක් වෙනවා. ඒ જાති හාල්කන්දත් මතක වෙනවා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? එයා මේක අපිට මේක විසඳා ගන්න පුළුවන් එකක් නෙමෙයි. අයි බුදුරජාණන් වහන්සේට කියලා මේක කියමු. ඒ පාර බුදුරජාණන් වහන්සේට කියලා මේ කාරණේ කිව්වා. ඒ පාර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැවතත් කර්මස්ථානේ තව වැදෙන්න. මවා මෙවෙනකන් ඉන්නකො. අර හාල් කන්දක දෙන්නට මැවුණා. ඒ වරක ඔබේ හාල් කන්දව පවරන්න අනිකේ කියලා. කොහොම මට මේ මෙච්ච හාල් කන්ද අනික් එයාට අනික් මේ වික්ෂුවර දේවා කියලා කරනවා. පවරනවත් එකම හාල් කන්ද දෙකම අතුරු දානවා. නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා මොකද්ද? මේ හාල් කන්ද දෙක වැවිච්ච හේතුව. සංසාරේ එන ගමනේදී බොහෝ කාලයකට ඉස්සෙල්ලා මේ දෙන්නම හිඟාට දෙන්නේ. හිඟාට දෙන්නේ වෙලා ඉඳලා මොකද කරන්නේ හිඟා කාලා මේ දෙන්න එකට උයායන කාලා අවසර ජීවත් වෙන්නේ. එක දවසක් හිඟමන් ගිහිල්ලා නැහැ එහෙවට හාල් හම්බුන්නේ නැහැ මොනවා. අනිත් එකාට හම්බෙලා තිබුණා. දැන් එකෙක් බඩ කිලි දාලා අනිකට කන්න බැරි හින්දා උන්ගේ ලෝභකමේ තරමට දෙන්න කැමති. ඒ වාර කිව්වා අද මලත් එක්කලා මේ හාල් පතක් දාපන්. මම හෙට හිඟා කාපුවම ඔය හාල් පත දෙන්න. ඔබ දෙනවා ඔබ දෙන්නා කිව්වා ඒ වර පොරොන්දුව පිට මොකද කරන්නේ හාල්පතක් දාලා දෙන්නක් කියලා ව්‍යායන කෑවා ඉතින් ඔබ හෙට කොහරි මේ දීලාම හාල්පත දියන් වල කියලා කියලා දෙන්න පුතිය ගන්න අර හාල්පත ණයට ඉල්ලගත්ත මිනිස්සයා කෑමලා හරි වැඩි වුණේ මගේ හාල්පත ගන්නත් නැති වුණා නේ කියලා හිතලා ඉතින් කාර්යය පස්සේ ඉතින් ඉවර වුණා නම් ගල් දිනුවක් හැදුණා දැන් බලමු ගල් දිනුව කියන එක විශේෂත්වයක් වගේ කියන්නේ දැන් ඉතින් මේ ගනුදෙනුව කොච්චර කාල ගියාද මේ නැවත ඉන්නේ. හැබැයි මේ හාල්පතේ ගනුදෙනුව නිසා නිවන් දකින්න වාදකයක් නෑ. ගනුදෙනුව පියාපු නැති එකේ වරද. දැන් දෙන්නටම හාල්කම් දෙකක්. මොකද්ද? ඒකම අර දෙන්න තියෙන එක මං ගන්න ඉන්න ඕනේ. එයා තව ජීවත් වෙන්න හාල්පත ගන්න. හරි වැඩේ මම දෙන්න දිනවනේ. මම දෙන්නත් ඉන්නේ. නිවන් දක්වාම දෙන්නේ. දෙන්න ඉන්න එක නෑ ගන්න ඉන්න එක නෑ ගන්න දෙනව පියාව ගන්න ගියාම පොලි වෙලා දියතර තමයි හාල් කන්ද ගන්න දෙනව පොලි වෙනවා පොලියට දෙන්න තමයි හාල් කන්ද දෙකක් වෙනවා මෙච්චර කාලෙක මම හාල් මුඩුව දීලා දැන් මම කොච්චර කල් දාගෙන දැන් එහෙම ඉතින් හාල් කන්දක වටිනාකම යට හැදෙනවා අරයට හාල් කන්දක් දෙන්න වටිනාකම හැදෙනවා දැන් මේ ගන්න දෙනව ගෙවන්න කියන හතර කවදා ගෙව ගන්නවා හැබැයි මනෝමය මවාගත හාල්කන්දේ මනෝමය මවාගත හාල්කන්දේ කියලා ගණදිනුම පියව ගන්න හම්බුණා. ඒක බුදුරජාණන් වහන්සේ දැක්කේ. දැන් මේ රාජි මෙහිදී විසුණු වහන්සේලා දෙනවගේ එක්කෙනෙක්වත් දැනගෙන හිටියේ නෑ. අපි හිඟන්නේක් වෙලා කරපු ගණදිනුමයි මේ මතුවෙන්නේ කියලා. ඒ දෙන්නම දන්නේ නැත. අන්න කර්මඵල වේගී ක්‍රියාත්මක කියලා හරස් වෙන හැටි සතර ගණන් කියන ක්‍රමයක් දීලා නෑ. බුදුරජාණන් වහන්සේ ඒ වගේ දේවල් කරගන්න ක්‍රමයක් දීලා නෑ. පිළිම පෙරේ. සුවාසු 17 ධර්මස්කන්ධය තුල ඔවර ක්‍රමේ දීලා තියෙනවා. අපි දකින්න තියෙන්නේ ප්‍රශ්නේදී කර්මේරෝ පියාගන්න ක්‍රමේ බුදුරජාණන් වහන්සේ දීලා කරනවා බෑ. අන්න ඒකයි කියන්නේ. ඒතරමත් තියෙනවා. භවනාග. දන්නේ නැහැ. දැන් අපි දන්නේ නැති දෙයක්. අපිට භවනාග ක්‍රමයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙත්තා සහගත හිත වඩනවා නම් ලෝකයා ඔහුට ගෙවන්න තියෙන සියලු කර්ම ගෙවෙනවා ඉතුරු වෙන අල්ප මාත්‍රයයි කියනවා. එහෙනම් මේක අපි දැකලා නැහැ. දැන් ලෝකයට මෙතනකොට අපි දෙල්ල තියෙන ගන්න දෙනවා පියවනවා. අපි අර විනාශ කරලා ඒ පිනේ අනිසංස අප්‍රමාණ කර විදිහට අසීමිතව වඩන. අසීමිත ලෝක සත්‍යනේ බෙදන්නේ අපි මේ පූජාවල. ඒ අයින් නිදහස් කරගන්න. ඉතින් ওই ණයෙන් නිදහස් කරන්නේ නිවන් දකින්න. ඔය යටි වෙනවා. ඕවා ආමිෂ පූජා. ඕවා නිවන් මාර්ග නෙමෙයි. අපි ඕවා කරන්න ඕනේ නිවන් මාර්ග තියෙන ආර්යසායක මාර්ගේ. දකිද නිවන්. දෙයිද වරන්. අපේ ගණ දිනුව පියා ගන්නකම් අපිට නිවන් මාර්ග වහනවා. ඉතින් ඕක වැහිලා තියෙන බුදුදහමෙන් වැහිලා තියෙන කැලිය ඕක. දැන් ඉතින් අපි මොකද කරන්න ඕනේ? මෙන්න මේවා අපි දකින්න ඕනේ. එහෙනම් ඉතින් අර බුද්ධානුස්සතිය කියන එක වඩන්න හේතුවක් අපි දකින්න ඕනේ. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩ아가ගෙන යනකොට ඔය මාර්ගය වඩන්න බාධක පමනවන අවස්ථාව එනවා ඔන්න ඔය කියන පස්ස. සතර තියෙන මහා ගනු දිනුව නිසා. ඔය ගනු දිනුවේදී කරන්න ඕන එක කියන්න ඕන එක හිතා ගන්න අපිට ශක්තියක් එන්නේ නැහැ. මොකද අපි තියෙන්නේ බාල මනස. දැන් අපිට සරණ දෙකක් ගන්න ඕනේ. බුද්ධං සරණේ අපි විසින් කරගන්න දෙයක්. අනුන්ට ඒක ලබා දෙන්න බැහැ. බුද්ධ කියන වචනේ පෙන්වන්නේ භවයේ උදුරා ගමනේ භූ උද්ද බුද්ධ වෙනවා. භවයේ උදුරා ගමන වැඩ පිළිවෙලට වැටහාම කියනවා බුද්ධ සරණේ අපි ඇති කරන්නේ එරෙට බෑ. ඕකට වහිනකොට අපිට ඥානයක් නැහැ. ඔය උපක්‍රම දැනගන්න. අවුගෙන ඒ තැන්වල අපි හිර වෙන තැන්වලදී මිදෙන්න ක්‍රමයක් අපිට හිතාගන්න බෑ. හැබැයි ඕකට ගන්න පුළුවන් එක්තරා පිළිසරණක් තියෙනවා. යම් ශ්‍රාවකෙක් මේ මාර්ගය පූර්ණේ කරනවා ඒ පූර්ණ්‍ය කරන කෙනාට සැකවන සැලසීම. මේ ආශිර්වාදී ශක්තිය පිහිටාවා. මේ මහා කරුණාවේ ලක්ෂණය. බුදුරජාණන් වහන්සේගේ දේහයෙන් පිරිනුවම් පෑවට භව ගමන නැවතර වුණා. හිත පිළිබඳව ගත පිළිබඳව කිසිවක් නැහැ. ඒ වුණාට අදිෂ්ඨාන කරන ශක්තිය පිරිනුවම් පාලා. සියලුම බුදුරයන් වහන්සේලා අධිෂ්ඨාන කරන ශක්තිය මේ සියලු ලෝක සත්‍යෝ කවදා හරි මේ සතරෙන් දුකෙන් නිදහස් වෙනවා. එන සියලුම ලෝක සත්‍යය සසර දුකෙන් නිදහස් වෙලා ඉවර වෙනකන් අදිස්ත්‍යන් ශක්තිය පිළිබඳව පාන්නේ. ඒ තාකන් තියෙනවා. මොකද අදිස්ත්‍යන් කියන්නේ අතීතය. සියලුම ලෝක සත්‍යයන් කිරී සසරෙන් නිදහස් වෙලා ඉන්නේ. එයාගේ අදිස්ත්‍යන්නේ සම්පූර්ණ වෙන්නේ සියලුම ලෝක සත්‍යය සසරෙන් නිදහස් වෙලා. එන කොච්චර කාලයක් අදිස්ත්‍යන්නේ පවතී. සීමා කරන්න බැහැ. අසීමිත අනන්ත අප්‍රමාණ කාලයක් ගියත් ඉවර කරා කියන්න බැරි ශක්තිය. මෙන්න මේ ශක්තිය බුදු පියාණන් වහන්සේලා එක්කෙනෙක් නෙවෙයි සියලු බුදු පියාණන් වහන්සේලා අසම සමගතියෙන් පිහිටෙව්වා. අසම වූ බුදුරයන් වහන්සේලාට සමාන වූ බුදුරයන් වහන්සේලා පිහිටව මහා කරුණාවක් මහා කරුණාව මහා කරුණාවට සමානයි. අනිත් ඉරිට සමාන කරන්න බැහැ. එහෙනම් ඒ බඳුවන්නා බුදුරයන් වහන්සේලා පැතුරු අප්‍රමාණ ශක්තිය විශ්වයේ තුල නාම ධර්මයේ නාම ගෝත්‍රයේ පිහිටනවා. ඔය නාම ගෝත්‍ර කියනවා නාම ගෝත්‍රන් නැති ඉතින් ඒක දිලා. නාම ගෝත්‍රයන් මුල් කරගෙන හටගත්තා වූ ලෝකයේ රූප කලාපය දිලා යනවා පිළිදෙය. හැබැයි නාම ගෝත්‍රයේ පිටු ශක්තියක් තියෙනවා නම් ඒක ක්‍රියාත්මක කියලා ඒවට එක සාධන ශක්තිය. දැන් යමක් නිර්මාණය වෙන්නේ ශක්තියක් මුල් කරගෙන. ලෝකයේ අපි සුද්ධාස්තික කියලා කිව්වත් නෑ මේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන එකේ මූල ධර්මයේ බැලුවා. මේ සියලුම දෙයක් ලෝකේ චිත්ත ශක්තියකින් කර්මජ මෝ නිබදවලා. ඊට පස්සේ චිත්තජව කියන මේ කාරණා දෙකෙන් නිස්පාදනය කරලා. නිදහස් කරන උතුජ රූප කලාපවා. ඒ කර්ම චිත්ත කියන දෙකෙන් ඒක පැවැත්ම විතර යම් කිසි කාලයක් ක්‍රියාත්මක වෙන ඉදෙව්වල. ඒ කාරණේ ඉෂ්ට වෙනකම් ඒ උතුජ රූප කලාප ටික ඍතු විපර්යාසයේ ක්‍රියාදාමයට අහු වෙලා බමණේ වෙවි තියෙනවා. අන්න ඒව තමයි ඒ දේ නිස්පාදනය කරලා ලෝකේ රූපමවන්නේ. ගණීවාන රූප නිස්පාදනය කරා. නිස්පාදනය කිරුවේ කාමාස්වාදයන් සඳහායි. එහෙනම් ලෞකික ආස්වාදයන් සඳහායි. ලෞකික ආස්වාදයන් සඳහා නිස්පාදනය කරපු ශක්තිය ඒ බලාපොරොත්තු වෙච්ච ආස්වාදයේ උරුම කාල සීමාව ඉවරනකොට ඒකේ ශක්තිය. ඊට පස්සේ ඒවත් වතුර දානවා. අතුරුදහන් වෙන්න හේතුව මොකද? ඇති දෙයක් නෙමෙයි ලෝකෙ තියෙන්නේ. හේතුඵලයි. දැන් ඕක දකින්න බැරි අය අදත් කියනවා පරමාණු සදාතනිකයි, සුද්ධාස්තක සදාතනිකයි මේ මුලාවට වයි. එහෙනම් බුදුන් වහන්සේ ඒකච්ච සාස්ත්‍රවාදී කියන්න ඕනේ. මොකද? එක කොටස සදාතනිකයි, ඒකෙන් හටගත්තේ විතරයි වෙනසෙන්නේ කියවනම් ඒක බුදුරජාණන් වහන්සේගේ වදනයක් නෙවෙයි. එදා හිටපු අන්‍ය යෝගීන්ගේ අන්‍ය දර්ශනකින්ගේ වදනයක්. ඒක ඒකාචාර සාස්ත්‍රවාදීටයි වැදගත්. අද මේ බුදුදහමටත් පරමාණු කියන ඒවා නෑ සුද්ධාස්තික සදාතනිකයි ඒවා හැදෙන ඒවා තමයි විනාශ වෙන්නේ කියලා ඔය අදහස බහැලා තියෙනවා. බුදුරන් වහන්සේ දේශනා කළේ මේ ලෝකයේ පැවැත්ම පිළ සියල්ලම හේතු බල. හේතුවක බල. එන සුද්ධාස්තික හේතුවක බලය දකින්න දුන්නා. ඒක දේශනාවේ තියෙනවා තේරුම් ගන්න. කර්මයෙන් ජනිත කරනවා චිත්තයෙන් ජනිත කරනවා මේ රූප. ආ රූප අනිත්‍යයි. එහෙනම් අනිත්‍ය වූ රූපයක් නිත්‍ය කරන්න බෑ කොතනද? එතකොට මෙතනින් අපි දකින්න ඕනේ. මෙන්න මේ කියනව කාරණේ. මේ ලෝකයේ පහළ වෙන සෑම දෙයක්ම ශක්තියකින් බිහි වෙනවා. ඒ ශක්තිය තමයි කර්ම ශක්තිය කියලා අපි කියනවා. නානාක්ෂණික කර්ම ශක්තිය කියලා කියනවා. මතු කාලයකදී කවදා හරි බිහි වෙන ශක්තිය. ඒ ශක්තිය රූප නෙමෙයි. නාම ධර්මය. ශක්තියක් කවදා හරි මතු කරපුවාම ඒ ශක්තිය ගෙවෙන්නේ ඒ ශක්තියට නිෂ්පාදනය කරපු ක්‍රියාවලිය සිද්ධ කිරීමට ඒක ගෝචර වෙනවා. ඒ සඳහා ජීවිතය යනවා. වෙන එකකට ගෙවන්නත් වෙන එකකින් හැදෙන්නේ. මෙන්න මේ නිසා ශක්තියක් ගෙවෙන්න නම් ශක්තියෙන් යම් ක්‍රියාවක් සඳහාද ශක්තිය මතු කෙරේ. කුළු ගැනීම. ඒ ක්‍රියාවලිය සිද්ධ වුණාට පස්සේ ශක්තිය කෙරේ. කර්ම ශක්තියත් දෙපාරක් විපාක නැහැ කියන එක. මව මාර්ගයකට පියා මාර්ගයකට ආනන්දරි පාපකරමයේ. මතු වෙච්ච ශක්තිය. ඒකාන්තයෙන් ඊළඟ අද්භවයේදී අවීදී මහා නරකයේ හෝ උපද්දවලා. අට මහා නරකයේ උපද්දවලා. ඒ කර්මයේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. විපාකේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ක්‍රියාත්මක වුණාට පස්සේ ඒකට ගෙවුනට පස්සේ ආයතරයක් ඒ කරපු කර්ම ශක්තියක් ඉතුරු වෙන්නේ ඊළඟ අත්දැකීමේදී ආයතරයක් අවිදිත යවන්න ඒ ඒ ගෙවුනා ඉවරයි. යම් කිසි ප්‍රවෘත්ති විභාගයක් තියෙනවා නම් යම් කාලයක් ඒක තියෙනවා පටිසන්ධි විභාග කාලය ඉවරයි. එන ශක්තියක් ගෙවෙන්නේ. ඒකෙන් ක්‍රියාත්මක කිරීම සිද්ධ කරනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේලා ශක්තියක් නිකුත් කරන්නේ. සියලුම ලෝක සත්‍යෝ මේ අනන්ත සංසාරයෙන් නිදහස් වෙනවා. මේ මහා කරුණාවේ පතරෝප ශක්තිය. කෙලවර වෙන්න ඕනේ. සියලු සත්ත්වයන් සංසාර දුකින් නිදහස් වෙච්චාට කවදා වෙයි? කවදා වුණා හරි එතකන් ශක්තිය පිරුණා පාන. ශක්තිය ජීවිලා වෙයි. මෙන්න මේක අනන්ත අප්‍රමාණ බුද්ධයාණන් වහන්සේලා විහිදුවපු අප්‍රමාණ ශක්තිය. මේ විශ්සේ ඒ නාම ධර්මයේ තියෙනවා. ඕක ඇදලා ඉන්නේ ඉස්කන්ධ සමානුපාතික ආකර්ෂණය කියන එක්තරා ක්‍රමයක් තියෙනවා. ඒ ශක්තියට අනුකූල වන්නා වූ දැන් සතර දුකෙන් මිදීමට නිදහස් වීමට උත්සාහ කරන්නා වූ යම් කෙනෙක් ඇද්ද අන්න එහෙම කෙනාට ඒ සඳහා ඒක ආධාර වශයෙන් ඇදලා මෙන්න මේකට කියනවා බුදු පියාණන් වහන්සේලා පිරිනවම් පෑවත් බුදු පිළිසරණ ලැබෙනවා ඉක්ුත් පිරිනවම් පෑ බුදුරයන් වහන්සේලා යම් සිතකින් පනවන්නේ පනවානම් ඒ බඳු සිතක් නැත්නම් මේකත් තමයි පිළිලා දෙන්නේ සිතක් නැහැ ගතක් නැහැ හැබැයි දෙකම නැති වුණාට ශක්තිය පිරිනවම් පෑවේ ඒ නිසාම කියනවා. අපමානෝ බුද්ධෝ අපමානෝ ධම්මෝ අපමානෝ සංඝෝ පමානවන්තානි පිරින්දපයි. අහිවිච්චිකා සතපති උන්නානාපි වරම මෝතිකා කතාමේ රක්කා කතාමේ පරිද්දා පටික්කමන්ත බුදායි. සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්නා සම්මා සම්බුද්ධාරා. මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරනවා. සතුදුරයන් වහන්සේට නමස්කාර කරනවා. ඒ සතුදුරයන් වහන්සේලාගේ හිතක් නැහැ කතාව. මේකයි වෙන්නේ. සත්බුදුරයන් වහන්සේලාගේ ස්වභාවයක් තියෙනවා සත්බුදුරයන් වහන්සේලා දැක්ක බ්‍රහ්මයෝ ඉන්නවා අනාගාමී බ්‍රහ්මයෝ. දැන් අපිට මෙත්තා සාගත හිතක්. ඒ වගේම ලෝක සත්‍යාගිරී දයාවක් කරුණාවක් වතුරුවක් බලාපොරොත්තුවක් ඇති දෙනක ඉන්නේ. ඒ තරහ බැඳීමක ඉන්න කරසක් ඉන්නවා. අනාගාමී පිරිස. අනාගාමී වුණා අරිහත්ත්වයට පත් වෙන්නේ නැති නිසා. එක්තරා මධ්‍යමකමේ ලෝකයාගේ බැඳීමක්. අනාගාමී මට්ටම. මම විදුරා වගේ අනික් කෙනාට උදව් කරන්න ඉපෑ. මම ළම ඉවරලා බෑනේ. ඔන්න ඔය හැඟීමක් එනවා. එහෙනම් ජීවත් වීමට හේතුකාරක වෙන ජීවිත සංස්කාරයක් නැගෙනවා අනාගාමී අයට අනික් අයට කොහොම හරි බේර ගන්න ඕනේ කියන කරුණාවක් නිසා. ඔන්න ඔය හැඟීම ඉවර කරගන්න බැරි නිසා තමයි අනාගාමීලා ගමන ඉවර කරන්න බැරි. අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිත කියන මේ ලෝක ඔලි අකනිතා කියන බබලු බුදු පියාණන් වහන්සේ වැඩපු වෙලාවේ සත්බුදුරයන් වහන්සේලා දැකපු බ්‍රහ්මයේ හිටියා කියලා. එහෙනම් ඒ බ්‍රහ්මයේ හරි කැමැති. ස්වාමීනි අපි ඔබ වහන්සේට ඉතෙල්ලා මෙන්න මෙහෙ බුදුරයන් වහන්සේ නමක් දැක්කා. කාශ්‍යප කියලා බුදුරයන් වහන්සේ නමක්. කොණාගමන කියලා බුදුරයන් වහන්සේ නමකුත් අපි දැකලා තියෙනවා. කරුසඳ කියලා බුදුරයන් වහන්සේ නමකුත් අපි දැකලා තියෙනවා. ඒ කල්පෙට ඉතෙල්ලා කාලේ. ඒ කාලේ ඉඳලා තිබුණා වෙස්ස අර විදිහට මේ අර විපස්සී කියලා බුදුරජාණන් වහන්සේ නමක් අපි මේ කියන සත්බුදුරයන් වහන්සේලාම දැකලා තියෙනවා. එහෙනම් සත්බුදුරයන් වහන්සේලා දැකලා තියෙන අය. එදායි අර විපස්සී කියන බුදුන් වහන්සේගේ කාලේදී ඒ බණහලා ඒ ස්ථානයේ අනාගාමී විචය බ්‍රහ්මය. සත්වෙනි බුදුන් වහන්සේගේදී කාලේදී අනාගාමී විචය බ්‍රහ්මය තද ඉන්නවා. අකෙන්දා බබලෝ. අපි බුදුන් වහන්සේට නමස්කාර කරන හඬ ඔය විශ්වය කම්පණය කරගෙන හැමතැනම යනවා. ඒ බ්‍රහ්මයන්ගේ දිවසර මේ හඬ අහුවෙනවා. ආන් අපේ බුදු පියාණන් වහන්සේගේ නම කියනවා. අපි අද විදුනි ඒ උන්වහන්සේගේ වනහලා අන්න උන්වහන්සේගේ නම කියනවා එනවා වදිනවා එනවා කරු කරනවා එනවා. කවුද කියන්නේ කෙනා? අර අනාගාමී බ්‍රහ්මයේ බැල්මක් දානවා එතෙන්. අනාගාමී බ්‍රහ්මයේ දිවසට ගෝචර වෙනවා අර හේස්පතන බුද්ධලේ. අන්නර ගති ස්කන්ධ සමානුපාතික ආකර්ෂණය වදිනවා. ඒ වෙලාවේ මොකද කරන්නේ? බුද්ධ බලයේ ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ අපි අවනතනොත් පමණයි. නමුත් අපිට අවනතේ ක්‍රියාත්මක වෙන බලේ අපේ වර්ධනය අවස්ථාවේ පස්සේ ඒක වෙයි. එතෙන්ට ආපු ඇති සාමාන්‍ය ලදරුවා වෙන ඉන්නේ සාසන ලදරුවා. සාසන දරුවා. ආශිර්වාද කරන්න ලැහත් වෙලා ඉන්නවා ඒ වගේ ලැහත් වෙනකොටම අර ඉන්න බ්‍රහ්මයි. ඒගොල්ලෝ බලවත්යි. පිට අන්න එකයි කියන්නේ. ඒ නිසා මොකද කරන්නේ? එතන ඉන්න අනාගාමී බ්‍රහ්මයා ආශිර්වාදයක් කරනවා. අපේ දරුවෙක් හැදෙන්නේ. බෞද්ධ දරුවෙක් හැදෙන්නේ අපි ආශිර්වාද කරලා කරලා. එතනින් එන විශාල ආශිර්වාදයක් මහා කතා. මහා සුදු කියන කතාවක් ඇවිදලා හැකවලා දෙනවා. තරපේ පාදරවත් ඉන්න දෙවියන්. විශාලෙකට එන්න බැරුව යනවා. එතෙන්දී අර අනාගාමී බ්‍රහ්මයන්ගේ බලය තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ නිසා හේතුඵලයක් ඇතුවයි සතුට නමස්කාරය දුන්නේ. ඒවා බේරෙන්නේ. ආලෝකෙ ඉන්නේ ඒවා තමයි. ඒවයි. පිට ආලෝක හොදට දකින්න තක් ගාලා එනවා කිරණ ධාරාවල් එදිලා හිටවල. සමහර වෙලාවට ඇඟ රත් කරගෙන යනවා. නලල දිහා දැනෙනවා ඉරව්වක් වටනවා වගේම මුල් මුල් අවස්ථාව. ඔව්. අවශ්‍ය නැහැ. පුරු පුරුදු වෙලා ඉඳි හරියට පස්සේ අපි තුල ළමයා අතින් අල්ලගෙන එක් යනවා. අවිදින්න පුළුවන් වෙනවා. ඉතින් අවිදින්න පුළුවන් වෙච්ච කෙනාගෙන් අතින් අල්ලගෙන එක් යන්න අවශ්‍ය නැහැ. ඒ වගේ ලදරු අවස්ථාවේ වැළෙනකන් ආධාර කරනවා. හැබැයි ආධාර කරන්නේ ඒකට ගැළපෙන ස්කන්ධ සමානුපාතික ගති ලක්ෂණ අපි පහළ වෙන්න ඕනේ. ඒකයි කාරණා. මේ මෙන්න මේ විදිහට අන්න බුදුරයන් වහන්සේලාගේ ආශිර්වාදයත් ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ ආශිර්වාදයත් අපිට ලැබෙන ක්‍රමය. පිටියේ. ඉතින් බුදු පියාණන් වහන්සේලා පතරෝප ශක්තිය විශ්වයේ කියනවා. මේක ඇදලා ගන්න. අපි බුදු ගුණයට নমස්කාරයෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. බුදු ගුණයට নমස්කාර කිරීමේදී බුද්ධානුස්සතිය වැඩෙනවා. හැබැයි බුදු ගුණයට හිත නමා කටයුතු කිරීමයි নমස්කාරය කියන්නේ. නම හිස් කර নমස්කාර. බුද්ධ කියන ගුණයට නැමිලා. බිහි කිරීම උද්‍රා දමන ගුණයට නැමිලා. ඒ සඳහා කටයුතු කරන්න කටයුතු කරන්න පත් වුණා. මෙන්න මේ විරාජ මොකද වෙන්නේ? අන්න අර ශක්තිය අපිට ඇදලා එන්න පටන් ගන්නවා. ඒක තමයි අපිට බුදු පිළිසරණ. බුදු සරණ අපි ළඟ ක්‍රියාත්මක වෙනකොට බුදු පිළිසරණ අපිට ඇදලා පටන් ගන්නවා ඒ මට්ටම. මෙන්න මේක එනකොට කියනවා බුදු පිළිසරණ අපිට ලැබෙනවා. දැන් ඉතින් බුදු පිළිසරණ ලැබෙනකොට අපි දකින්න ඕන එක දෙයක් තියෙනවා. ඉතින් බුදු ගුණයට අවනත වුණාම තමයි බුදු පිළිසරණ එන්නේ. දැන් බුදු ගුණ කියලා අපි හිතා ඉන්නේ මොනවද කියලා කල්පනා කරලා බලන්න. බුදු ගුණ කියලා අපි දැන් මේ කියන්නේ අවන්තෝම අපි බුදු ගුණ දැකලා තියෙනවද බුදු ගුණ වල පැහැදිලා තියෙනවද? අපි ඔබ දකින්න ඕනේ. අද මල්වට්ටිය සරසගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියලා පූජා කරනවා. සුවඳ හඳුන්කුරු ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියලා පූජා කරනවා. බොහෝම ආදී ආසයි. බුදුහාමුදුරලගේ පල්වලින් සරසලයි. හොඳේ පිටක් කියලා හිතාගෙන ඉන්නවා. බුද්ධ භක්තිය කියලා එතන තියෙනවා. භක්තියක්. දැන් භක්තියෙන් ගිහිලා ඉතින් මොකද කරන්නේ? අර වැඩේ කරනකොට. ප්‍රතිමා වහන්සේට ධර්ම දේශනා කරන්න පුළුවන් විතරක් එක විදිහකම උපමාවක් වශයෙන් ගත්තා නම්. උන්වහන්සේගේ ගුණ ධර්ම දේශනාවක් තියෙනවා. දරුවනේ මොකද මේ මල්ටිය ගෙනත් තියෙන්නේ? මම කියා දෙන්නේ මාලා ගන්ධ විලේපන දාන මන්න විභූෂණතරණ වේරමණී ශික්ෂාපදයක් පනවලා තියෙන ඔක අත්හරින්න කියලා. මල්වලින් සරසන එක අත්හරින්න කිව්වහම ඒ මං හරසන්නේ. උන්වහන්සේ නිහඬ බණක් අහනවා ධර්මයේ දන්නවනම් අහන බව තේරෙනවා. අහනගෙන ඉන්නේ අපි මනෝමය වශයෙන් හිතා ගන්න ඕනේ. හැබැයි ඔහොම කියලා කිව්වලා. එහෙනම් මම කියා දෙන්න ඔබලා මල්ලුලි සරසපේකේ යථාර්ථය. මොකද්ද මල්ලුලි සරසගත්තේ? හරියට උඹලත් මේ සමාජයේ මල් වාගේ සැරසෙලා. එකතු වෙලා. මේ වගේ යනවා. මේ මල් වලට වෙන එක පොඩ්ඩක් බලා හිටපළ. වරුවක් යන්නේ ඉතින් ඔක්කොම මැලවිලා ගිහින්. ඔය හැඩ හැඩ ඔක්කොම ඉවර වෙනවා. එහෙනම් ඔබලාගේ සමාජයේ හොඳට ලස්සනලා මල් වාගේ හිටියද? වැඩිකල් ඔහොම ඉඳහම් වෙන්නේ ඔක මැලවිලා යනවා. එහෙනම් ඕක වැඩක් ඇද්ද නැද්ද කියලා හිතලා ඔය මල් නැති වෙනවා වාගේ ඔය නැති වෙනවා කියලා දැනගෙන. ඔය තියෙන රූපමාන්නේ අතර බලන්න. රූප මදේ අතර බලන්න. අතර හිතන් නිවන් දකින්න බලපන්න. ඔය බණ කිව්වනම් එහෙම ගියේ වෙනේකට හම්බ වෙන පිළිතුර ගන්න හම්බ වුණා බුදු ගුණය. හැබැයි අපි ගියේ බුදු ගුණයක් සකස්. සරසන්න ගියා. ලෞකිකත්වයක ආසාවකට සරසන්න ගියා. අපි බැඳලා ඉන්න කාට බැලුවේ. බුදු ගුණේ අහන්න ආවුණා නම් එහෙම. ඕකට නෙමෙයි අපි ගිහලා බැලලා තියෙන්නේ. ලක්ෂයක විජ්ජමල් ගිහිල්ලා පූජාව තියන්න ගියාම කරලා තියෙන්නේ. මල් වලන් හදලා මල් මාලා හදලා සරසලා බෝධිය වටේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වටේ සුවන්නේ මහ සෑවහන්සේ වටේ හරිය ලස්සන වැදලා සුවඳ බල බලා පිච්චමල් සුවඳයි පිච්චමල් වල ලස්සනයි බලවලා සාදු කියලා එනවා. හැබැයි බුදු පියාණන් වහන්සේ අභ්‍යන්තරයෙන් නැහැ ප්‍රකාශයක් කළා නම් එහෙම. ඕකර නෙමෙයි උඹලා දෙන්න කිව්ව ඔක වෙන්නන්ද කිව්වේ. උඹලත් ඔය අත්වැල් බැඳගෙන යනවා හරි ලස්සන සුන්දර. හරියට මල් වැල් ඉල්ලුවා වගේ. අත්වැල් බැඳගෙන යන කට්ටියට බලන්න වෙන දේ බලන්න. ඔය මල් වැල් දිහා ටිකක් වෙලා බලාගෙන හිටපළා. මොකද වෙන්නේ කියලා. බලපුවාම ඔක්කොම ඇකිලිලා තියෙනවා. එහෙනම් ඔහොම අත්වැල් බැඳගෙන ගියා නම් ওই සරණ කාලේ ටිකක් කල් යනකොට ඉක්මනින් වයස ගියා නම් එහෙම නාගිරලක් අත්වැල් බැඳගෙන යනවා නේ දකින්න හම්බ වෙන්නේ. හිතලා බලවල්ලා සරණ කාලේ අත්වැල් බැඳගෙන යනවා. උඹලා හිටි ගමන් අවුරුදු 80ට ගියා නම් එහෙම අත්වැල් බැඳගෙන ඉන්න අතක. උඹලාගේ අත්වැල් බැඳීම කොයි ආදීන් ඉන්නේ? සුවඳක් නැහැ හැඩක් නැහැ මෙන්න මේ පරමල් ටික පේනවා වාගේ නේද උඹලා දකින්න හම්බ වෙන්නේ. එහෙනම් ඔය උඹලාගේ දින මේ මදේ අත්හැර බලන්න. ඔය තියෙන කරුණපදයේ අත්තරපල. ඔය අලංකාරයේ සැරෙන බලාපොරොත්තු ඔය භූදයක් ඕක අත්තරපල. ඔන්න ඕකෝගේ පාලම කරන් ඵලයල්ලා කියලා අර මේ රුවන්වැලි මහා සෑවහන්සිය ඇතුළේ හදයක් එහෙම ආව නම් එළියට. පිටේ බල් ටික දාලා බලලා දුවනවා. අය බලන්න දෙයක්. එහෙනම් දැකලා තියෙන බුදු ගුණද? බුදු ගුණ වල කැමතිද? නෑ බුදුහාමුදුරන්ගේ ගුණ ගැන බිහි කිරීම උදුරා දැමීමට කීවිත බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අන්න ඒකේ ගුණ තියෙනවා. ඒ ගුණය ගන්න කැමති නෑ. වෙන ඒවා කර කර උද්දාම වෙවි. දැන් අපි දකින්න ඕනේ නම් අපි බුදු ගුණ දකින්නවා. බුද්ධානුස්සතිය වඩන්නේ කොහොමද? එපා කිවදේ කරලා බුදු ගුණ ලැබෙයි. බාහමානි යටත් පිරිසෙන් කැඳ උගුරපන තරම් වෙලාවකත් මේ භවයේ වර්ණා නොකරමි කිව්ව බුදු පියාණන් වහන්සේට මොකද මේ ගිහින් කරන්නේ? පැවැත්ම වර්ණා කරන්න ගිහින්. ඒ පැවැත්මද වර්ණා කරන්නේ. යහපත් කොට ඉදයි සුන්දර දණ්ඩ හැපතයි සොඳුරු බස් කියතයි කීතීම ගච්ඡ සුගතයි පැවැත්ම තුළ සුන්දර ලෝකයක් නේ වර්ණනා කරන්නේ ඒ බුදු ගුණ දැන් මේ වෙන් තමයි අද බුදු ගුණ පෙන්වන්න හැබැයි බුදුරන් වහන්සේ වඩින වෙලාවක පිටිපස්සෙන් වැඩියා රාහුල උන්වහන්සේ පාදයේ තියෙන දින පාදයේ උඩින් උන්වහන්සේ පාදයේ තියලා බලපහා ප්‍රමාණිත එක වගේ කියන්නේ ප්‍රමාණයේ පේනවා. උන්වහන්සේගේ පාදයේ තිබ්බහම තියෙන ලකුණු තියෙනවා. සාවුලහාමුදුරන්ගේ පාදයේ පිහිටි. අර පොළවේ හිටනවා ඒ ලකුණු. යන ගමන් තියෙනවා ස්වාමීනි ඔබ වහන්සේගේ පාදයේ තියෙන ලකුණු ඔක්කොම මගේ පාදයේ තියෙනවා. උන්වහන්සේගේ ත්‍රිපදවල දෙක පැත්තකින් තියෙනවා එයත් පතවල. සීල වෙලා බලනවා දෙකේ හැටි. අර ලකුණු වැදලා දිනා මේ ලකුණු. ඉතින් කියනවා ඔබ වහන්සේගේ පාදයේ ලකුණු මගේ පාදයේ තියෙනවා. ඉතින් සාවුල මේ කුණු වෙලා යන දිර්ල යන කයි මොන ලස්සනක් හොයන්නද? ඌව වෙලක් ඇතිව නෙමෙයි. ඌයන් හිතා කරගන්න. දැන් අපි ගිහිල්ලා හැම ත්‍රිපාද රාජ්‍යනේ බලලා මොකද කරන්නේ? අනේ මෙච්චර කොච්චර ලකුණු තිබුණත් ඒ ත්‍රිපාදේ අදකෝ. එදා මේ ලකුණු පිළිදෝ ත්‍රිපාදේ අද දකින්න තියෙනවා. අනේ අනිත්‍ය එක හැටි කොච්චර ප්‍රියමනාපයෙන් කොච්චර පුණ්‍ය සම්පත්තියේ ලෝකේ මොනවා පහළුණත් මේ කය පහළ වෙච්ච අපට සිද්ධ වෙන්නේ ගෙවිලා යන එකදී. ශ්‍රීපාදයේ බල බුදුගුණ සීකරන්න තියෙන කොහොමද? අර රාහුල හාමුදුරන් බුදුරන් වහන්සේ ගුණ සීකර ගන්න හැටි කියලා දුන්නා ශ්‍රීපාදයේ බල. උදාමින්ද දෙවි කිව්වේ. ඒකට වැඳ වැඳ ඉන්න නෙමෙයි කිව්වේ. අනේ මෙහෙම දිවිච්ච ශ්‍රීපදල කොහොමද? පතුලේ ආන්තනේ නෙමෙයි ඇදලා තියෙන්නේ. පිටවලා තියෙන්නේ. මේ ලාංඡනේ පිටවපු බ්ලොක් එක තිබුණේ කොහෙද? ඒ පතුල කොහොමද? අද දකින්නද? මොකද වුනේ? දැවිලා අලු වෙලා ගියේ. ඔක්කොම ඉවරයි. කොයි කාලේ? අපි ගාක් ගානක් වෙනවාද? අනේ ඉතින් කොච්චර ලස්සන දීලා මොන සුන්දරත්වයෙන් ලෝතුරා බුද්ධත්වයට පිරුපුර ලබා ගන්න පුණ්‍ය ශක්තිය පහළ වෙච්ච එකට මේක වුණා. අපේ මේ කුණු කායකට මොනවද වෙන්නේ? මොනවද මේවා ගන්න වටිනා දෙයක් තියෙන්නේ? අත බල බල මගේ ඒකාව තියනවාද කියලා බලනවා. පොත බල බල. මොකද්ද මම මේ හොයන්නේ? මොන රේඛාව? මෙච්චර දර්ශනේ වෙලා තිබිච්ච මේ කියමු 214 තිබිච්ච මේ මංගල ලකුණු තිබුණා කිව්වොත් ඒ ශ්‍රීපාදය අදකෝ. ඒකට වෙච්ච දේ දැක්කන. අපි මොනවා ගැන කතා කරන්නේ? මොන කායික ලක්ෂණයක් ගැන හතුරු වෙයිද? අනේ ඇතර ලෝකෙ මෙච්චර ආන් දැකපු දුක. දැන් ওই ත්‍රිපතුල තියාගෙන මේ බැදලේ වදින කට්ටිය දකීද ඔය જાතිය. ඇයි නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුරුතඥයේ බුදුගුණ දකින්නවා නම් 10යිද? බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාත කරන්නේ නැහැ, හොරවරකම් කරන්නේ නැහැ, සුරාසූර දුරාචාර කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, පරස වචන කියන්නේ නැහැ, ප්‍රලාප කියන්නේ නැහැ, ලෝභ නැහැ, තරහ නැහැ, මෝඩ නැහැ. ඔච්චරයි දකින්නේ. එහෙම නම් ඉතින් අපි මොකද්ද? බුදුගුණ කියලා හිතන් ඉන් එහා ගුණයක් දකින්න. අරහන් ගුණය දකින්න. සම්මා සම්බුද්ධ ගුණය දකින්න. විද්‍යාඥාන සම්පන්න ගුණය දකින්න පුරුතඥය. එහෙනම් අපිට දකින්න බුදුගුණද මේ කියලා දෙන්නේ. එක දෙයක් තියෙනවා. ඔය ගුණේ දන්නේ නැතත් මේ අනන්ත සංසාරේ ඉන කාලේ මේ මහා කල්පයක් නිසා අන්තකල්ප 80ක් මහා කල්පයක් විශාල කාලයක්. මෙන්න මේ කාලෙන් අන්තකල්ප 60ක් අපි ඉඳලා තියෙන්නේ. ඒ ඒ බ්‍රහ්ම ලෝකෙ. නැවත ලෝකෙ පිසි වෙන කාලේදී අන්තකල්ප 20ක් තුල මෙහාට ඇවිදලා අන්තකල්ප 4 5ක් යනකොට ওই දුෂ්‍ය වෙලා අලුත් අලුත් භාෂාවල් හදාගෙන යන කාට අපිට කම්ප වෙනවා. දැන් ඉන්නේ ඒක අමතක වෙලා තියෙනවා. හැබැයි යහපත් වන්නා වූ ගුණේ දරාගෙන අපි දවසක ඔය සුද්ධ මාර්ගදී තිබුණ ඔය ගාථාව කීකී ඉන්නකොට ක්‍රමක්‍රමයෙන් අතීතයේ සදාන් වෙච්ච මේ ශක්තිය ඇදෙන්න පටන් ගන්නවා. මොකද ඔය භාෂාවේ අර්ථය දන්නවා. අර්ථය දැනගත්තට ಗುಣ මාත්‍රයක් හරි වැටෙනවා නම් දිය වැඩෙන්න වැඩෙන්න ඊටික වැටෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක ලීසි වැඩක් නෙමෙයි. ඊට වඩා අපි දකින්න ඕනේ. අපිට දකින්න පුළුවන් මට්ටමින් අහගෙන. දැකපු අයගේ බුදුගුණ අහන්න. ආන් ඒතකොට බුදුගුණ කියන්නේ බිහිකිරීම උදුරා දමන ගුණ. බුදු පියාණන් වහන්සේ දේශනා කළා. අන්න ඒ වැදින බුදුගුණ. එවඳු ආර්ය පිරිස අතරේ ධර්ම ශ්‍රවණය කරනකොට තමයි බුදුන් කියන්නේ කොහොම කෙනෙක්ද? ඒවා නියමාකාරී දේශනා කරනවා. අනිකයි දේශනා කරන්නේ සුන්දර වස්තුවක් ඇති. ධර්මය අවබෝධ කරගන්න හේතුකාරකවන සුද්ධ ස්වභාවය උන්වහන්සේගේ දේශනා කරමු ධර්ම ස්වභාවයේ අදහස ලෝකෙට විද්‍යාමාන කරන්න බැරි නෑ. උන්වහන්සේ මිනම උත්මේන කියලා දකින්න බැරුව යනවා. ඒකේ සිද්ධ වෙන්නේ මොකද? බුද්ධානුස්සතිය යටපත් වෙනවා. හරියට බුද්ධානුස්සතිය ගත්තා නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මහන්නි එකම ධර්මයක් ඇසුරු කරන්නේ. ඒකාන්තයෙන් නිවන අවබෝධ කරනවා. එහෙනම් බුද්ධානුස්සතිය. එකක් මොකද? නමුත් මෑතදී ලිව පොතේ විසුද්ධි මාර්ග වැනි පොත්වල පෙන්නලා තියෙනවා. බුද්ධානුස්සතිය කියන්නේ අප්‍රමාණ ගුණවල විසිරෙනවා. ඒ නිසා හිතේ ඉක්තම් කරන්න බෑ. ඒකින්ද ධ්‍යාන ලබන්න බෑ බුදු ගුණවලින්. දහම් ගුණ සාග ගුණ තුලින්ම බෑ. විසුද්ධි මාර්ගෙ බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර දහයන් වැඩිනවා තේරභාවයටපත් වෙනවා. තේරභාවය හරියට. එන්නේ අපි පටලවා දැම්මාට පස්සේ අපි කොහොමද කියන්නේ? මෙන්න මේක තමයි අද අපිට වෙලා තියෙන්නේ. බුද්ධානුස්සතිය නමර කරගෙන ගියාට බුද්ධානුස්සතිය වැඩෙන්නේ නැති වෙන්නේ ආරක්ෂා එකක් ඉවරයි. අනික තමයි මෙත්තානුස්සතිය. මෙත්තානුස්සතිය කියලා ගන්නකොට පිරාන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක සම්මත මෛත්‍රිය කියන යමක් ඇත. සංගණිකා දෝෂ සහිතයි. ඥානවන්තයෝ කෙසේවත් ඒ අනුමත කරන්නේ නැහැ. පහන් සිතින් අනුන්ට අනුශාසනා කිරීමේ යමක් ඇද්ද මේම දයාවයි මේම කරුණාවයි මේම අනුකම්පාවයි අඟුත්තර නිකායේ සක්ක සූත්‍රයේ මාර්ගදී සූත්‍රයේ සූත්‍ර දෙකේම ප්‍රවිග්‍රහය තියෙනවා එහෙනම් බුදුරන් වහන්සේ දේශනා කළා මෛත්‍රිය කියලා කියන්නේ මිත්‍රත්වය කියලාම ගත්තොත් ලෝක සම්මතය කතාවයි මිත්‍රත්වයේ සංවේනිකා දෝෂයිතයි ඥානවන්තයව අනුමත කරන්නේ එහෙනම් අදත් අපිට උගන්වන්නේ මෛත්‍රිය නම් මිත්‍රත්වය එහෙනම් ඉතින් අර ඕක කිව්වේ කවුද තණ්හා කියන වරගණයි වේවා දන්නගන්න. මිත්‍රත්වේ නැද්ද ඔබ වහන්සේ? ලෝකයේ ඔබ වහන්සේ සමග මිත්‍රත්වයක් නැද්ද? ඔබ වහන්සේ ලෝකයේ සමග මිත්‍රත්වයක් නැද්ද? ඇයි මේ උදකලාව ගහකුණටලා ඉන්නේ? නැද්ද එකතුව? ඔය යන්නේ නැහුවේ? ඔය යන්නේ මිත්‍රත්වයක් තියනවද නැද්ද ඇහුවේ? එදා ඔය කියන්නේ තණ්හා කියන වරගණයි. ඉතින් අපි දකින්න ඕනේ. ඔය කාරණේත් එකයි. ඒ වගේම තවත් හොඳ වැදගත් කතාවක් තියෙනවා. නිගණ්ඨනාත පුත්‍රට ආවංචි වුණා බුදුරජාණන් වහන්සේ සමමෙත් පතුරවනවා කියන කතාවක්. මෙන්න මේ සමමෙත් පතුරවනවා කියන කතාව ආරංචි වුණාට පස්සේ හොඳ වෙලාවක් වුණා නිගණ්ඨනාත පුත්‍රට. බුදුහාමුදුරන් විරුද්ධව ප්‍රශ්නයක් නගන්න වෙලාවක්. නිගණ්ඨනාත පුත්‍රගේ පිටිසේ කවුරු හරි ගියොත් එහෙම බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ. ගණන් ගන්න. ඒ වෙලාවේදී නිගන්ධාත පුත කියනවා. තමන්ගේ ශ්‍රාවකයන්ට කතා කරලා බවත් ගෞතමයන් මැඩපවත්වන කතා නවත්තන්න. අපිට හොඳ කැලලක් හම්බුනේ. මට ආරංචියක් ආවා බුදුරන් මේ බවත් ගෞතමයේ සමමෙත් පතුරවනවා කියන කතාවක් කියනවා. ඉතලා ගිහින් අහන්නේ. ඔව් කිව්වොත් මෙන්න මේ ප්‍රශ්නේ ආවා. නිගණ්ඨනාථ පුත්තගේ ශ්‍රාවකයෙක්ගේ මාවු. ප්‍රශ්නයක් ආවා. උත්තර දෙන්නේ නැහැ. බෞද්ධෞතමයන්ගේ ශ්‍රාවකේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තරක් දීලා වැඩි මාක් කියලා දීලා තව තවත් කියලා දෙනවා. සමමෙත් පතුරවන කෙනාගේ ලක්ෂණය ඕකද? ගැළපෙනවද සමමෙත්? ඔය ප්‍රශ්නේ අහන්න. ඔක බොරුවක් නෙමෙයි අපි දන්නේ නැත්තක්. කතා කරන්නේ වදෙන් නැතිවි. බිම් බලා ගන්න. අහලා ඉන්න. ඔය කිනේ. බුදුරජාණන් වහන්සේ ගිහින් අපිට අපි දෙමුකෝ. ඔය නිගණ්ඨනාථ පුත්‍රගේ කියපු අදහස නෙවෙයිද අද ලෝකේ තියෙන සමමිත් පැතරේ විදිහ බුදුරජාණන් වහන්සේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ තමගේ පුතාරත් එකයි, සුනීතර ලෝකාකටත් එකයි, අල්ලපු ගෙදර කෙනා කවි කළාලත් එකයි. ඒක දෙනක නෙමෙයි. කාටත් එක වාගේ කාට සමමිත් පැතරේ වගේ ඔය කතාවනේ තියෙන්නේ. නිගණ්ඨනාථ පුත්‍රය යව අදහස වෙන්නේ ඒක වැරද්දක් තියෙන්නේ. දැන් ධර්මයේ අදහන කොච්චර යටපත් වෙලාද බලන්න. වැදගත් තැන් උන. ඒ විලාජි මොකද කරන්නේ අර බුද්ධිලයා ගිහිලා අහනවා. බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ මේ සමමෙත් පතුරවනවා කියලා ආරංචියක් තියෙනවා ඒක ඇත්තද? ඔබ වහන්සේ කියවනවා. ඔව් ඒකමයි කියවලා තමයි. පුරාණ උත්තර දුන්නා. බොහොම සන්තෝෂයෙන් අර ප්‍රශ්න දැම්මා. එනම් බවත් ගෞතමයන් වහන්සේ නිගණ්ඨනාථ බුද්ධගේ ශ්‍රාවකෙක් ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තර දෙන්නේ නැහැ. එතකොට ඔබ වහන්සේගේ ශ්‍රාවකගේ ප්‍රශ්නයක් ඇහුවා. උත්තරක් දීලා වැඩිම නක් කියලා. මේක සම්මිතියේ ලක්ෂණය ඕකද? කියලා උන්වහන්සේ කියනවා. මානවකේ ඔබට වැඩේ නැතිට පිළිතුරු දෙන්නකො මං අහන ප්‍රශ්නේ. කියලා බුදුන්වහන්සේ ප්‍රශ්නයක් ඇහුවා. ඔබ හිතන්නකො ගොවියෙකුට කුඹුරු හතරක් තියෙනවා කියලා. මේ කුඹුරු හතර හැටි මෙහෙමයි. එක කුඹුරක් තියෙනවා හොඳ සත්වික අත්වැල්ලක් ලැබෙනවා ඒක අකුරු පුරා. වල් පැල හැදෙන්නේ. තව කුඹරක් තියෙනවා. ඒක හොඳ සත්වික අත්වැල්ලක් දෙනවා. හැබැයි වල් පැල ටිකක් හැදෙනවා මැඩපත් වෙලා සාතු කරගන්න ඕනේ. තවත් කුඹරක් තියෙනවා. බොහොම සාතු කරපන් සුළු අත්වැල්ලක් හම්බෙනවා. තව කුඹරක් තියෙනවා. ඒක වැඩක් නෑ. අත්වැල්ල හම්බෙන්නේම නෑ. මෙහෙම කුඹුර හතරක් ගොවියෙකුට තියෙනවා. දැන් ගොවියා කුඹුර වැඩ කරන්න ගියාම කොහොමද කරන්න කියන්නේ බලන්න. කලපෙන ක්‍රම. ස්වාමීනි අර මුදේට සරුවට වැටෙන වල් පැල නැති කුඹුරේ තමයි ඉස්සෙල්ලා වපුරන්නේ. තවත් වෙලාවක තියෙන මොකද කරන්නේ? සූර්යයා. අර වල් පැල නාමනය කරලා ඉතින් මුදක් යන ගන්නවා දෙවෙනි එකත් වැඩ කරනවා. තවත් නිදහස වෙලාව තියෙනවා. අර තුන්වෙනි එකත් කොහොමද වැඩ කරනවා. තවත් නිදහස තියෙනවා අනිකත් වැඩ කරනවා. නෑ නේද? ඒක වැඩ කරලා වැඩක් නෑ නේ. අපෙන් නෑ. ඒක වැඩක්. ඉතින් ඒතෝර එහෙම කරන ගොවියා ඔය කුඹුරු හතරේක අමනාපයක් එහෙම තියෙනවා. මොකද හිතෙන්නේ? නෑ සල් කුඹුරුවේ කමනා වෙලා ගන්න කුඹුරු වල හැදෙන්නේ. කුඹුරුවේ කමනා වෙලා වෙලා තියෙන ගොවියද? එහෙනම් හිතා ගන්න මම ගොවියා කියලා. මටත් තියෙනවා කුඹුරු හතරක්. අස්වැන්න ගන්න. මේ භික්ෂු භික්ෂුණී කියන දෙපාර්තමේ තමයි මගේ වල් පැල වැවෙන්නේ නැති හොඳ අස්වැන්න දෙන ලොකුම කුඹුරු. මගේ මේ උපාසක උපාසිකාගේ දෙපාර්තමයක් ඉන්නවා ඒක තමයි වල් පැල ටිකක් නාසනය කරපුවා හොඳ අස්වැන්න ගන්න පුළුවන් ඊළඟට. මේ අන්‍ය පරිබ්‍රාජක පිළිසි. ඒ තමයි හුඟක් මහන්සි වුණා පොඩි අසන්න ගන්න පුළුවන්. ඔබේ ඉගන්නාලුන්ට පිළිසයි ඉන්නවා. අන්නනේ. දැන් ඉතින් ඔබ කල්පනා කරලා කියන්නකෝ. කුඹුරු හතරට ගොවියා සමව කළොත් එහෙම. කොයි දැන් කරන්නේ කියෝ. ගොවියාගේ වැඩ පිළිවෙල සමත විසම. ඔය වැඩ ඉන්නේ කොහොමද? සාමයේ කුඹුරු හතරට එක වාගේ සලකන්නේ කියනවා ගොවියාගේ වැඩ පිළිවෙල විසමයි. එහෙනම් මම ඔබ හතර කොටසට මේක වාගේ හරි පොත් එහෙම මගේ මෙතන සමද විසමද? ගන්න එක වායක විසමයි. එතන. අන්න වැඩ. එහෙනම් හිතාගෙන සවම් එක කියන්නේ ගැළපෙන දෙනද ගැළපෙන විදියට කරන එකයි සාමාන්‍ය. ආ විසමනවා. සමානව කරන්නේ කිව්වොත් ඔක විසමයි. දැන්වත් තේරුම් ගන්න සමදේ මොකක්ද කියලා දෙන්නා. එහෙනම් අද හැමදාම